නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ගම්බීරෝ ඡායා ගම්භීරාවභාසෝ ඒතත්තානන්ද ධම්මස්ස අඤ්ඤාතා අනංගෝදා පටිවේදා ඒවමයන් පදා කන්තා කුලක ජාතා බුලාවුන්දද ජාතා මුඤ්ජ බබ්බජ භූතා අපායං දුක්ඛතින් විනිපාතං සංසාරං නාති වත්තති සතහා අපි මේ පටිච්ච සමුප්පාදය කියන ගැඹුරු ධර්ම කොටස ඉදිරිපත් කරගෙන දේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන අවස්ථාවේ අද මේ තුන්වෙනි දේශනාවට පිළිවෙත් ඒක ආරම්භයේදී මේ මහා නිදාන සූත්‍රයේදී සර්වචන් වහන්සේ දේශනාවට වදාළ කොටසක් මාතෘකාවසේ තියාගන්න ලැබුණා. අපි ගිය පාර එන්නත් ඊයේ මේ පාලි පාඨයමයි මාත්‍රා පාඨය වශයෙන් තියාගත්තේ කෙටියෙන් මතක් කරගත්තේ ගම්බීරෝ ඡාය ආනන්ද පච්චනෝපාදෝ ගම්බීරව භාසෝ ආනන්දේ මේ පරිතරෝපාද ධර්මය ගැඹුරුයි ගැඹුරු පෙනුමක් ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්ම කතිකත්වයෙන් බොහෝමත්ම ශ්‍රේෂ්ඨ ස්වාමීන් සත්‍යමත් දීතිමත් මුක්තිමත් බෞද්ධ භාවය ලැබු ඒතදඟ පාළින් සරමේ නම් ලැබු ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේටයි මේ ධර්ම ස්වාමී වූ සර්වඥ වහන්සේ මතක් කරන්නේ ආනන්දේ මේ පරිසම්පාදේ ගැඹුරු ඉගෙන ගැඹුරු වෙනමක් කියනවා. ඒ විදිහට මේ ධර්මතාවය අත්කාව ගම්භීරත්වය නැත්නම් ධර්ම ගම්භීරත්වය ධර්ම ගෞරවය ඇති කරලා සර්වඥාන්සේ ඒකට මේ ගැඹුරු බව නිසායින් ඇතිලා තියෙන සංකරතාවයේ සංකීර්ණතාවය සඳහන් කරමින් නැත්නම් හුවා දක්වමින් ඒ තස්සතානන්ද ධම්මස්ස අඤ්ඤාත ආනන්දේ මේ මේ ධර්ම කොටසය නොදන්නා නිසා අනනුබෝධ අවබෝධ නොකර නිසා අපටි වේලා ප්‍රතිවේද නොකර නිසා නැත්නම් සාක්ෂාත් නොකර නිසා ඒවමයන් ප්‍රජා මේ ලෝක ප්‍රජාව තන්තා කුල ප්‍රජාතා සංකාපෘත ජාතාවල කියන්නේ ඇවිත්ච්ච නුඹෝලයක් වගේ. නැත්තම් අන්තෝ ජටා බහි ජටා කියන විදිහට ජටායේ ජටිතෝ පජ. ඇතුළත කැටවැටලා පිටත් කැටවැටලා ගැටෙන් ගැටේ වැටලා මේ මහා ජනතාව ගත කරනවා. ඒ වගේම මුලාගුණික ජාතා ඒක හරියට උපමාවට පෙන්වනවා වඩ කුඩු කූඩුවක පර කෙලි කෙලි ගිනලා එක එක හැඩවලට අවුලලා පටලවලා වඩකුළු කැදල්ලා කූඩුවක් සකස් කළා වගේ මේක සම්පූර්ණ අවුලක් වෙලා තියෙනවා. ඉතින් ඉතින් ගනම් කැලේ මේ ගංගලා බින්දලා මේක කැදල්ලා කූඩුවක් වඩපත් කළා තියෙනවා. මුංජ බබ්බේ දාතා එහෙම නැත්නම් මුදුතන බුස්තන බබුස්තන කියන වගේ ඒ තරම වැඩනකොට එක එක අතට රිකී දුවලා අවුල් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ඒකේ මුල් පද්ධතිය ඒක නිකන් සාමාන්‍ය මොකද අපරාධ වගේ හැම තැනකම දුවනවා. මොනම විදිහකින්වත් එකක් මේකට බේරලා කරකලා ගන්න අමාරුයි. අන්න විදිහට මේ ජනතාව සංකීර්ණතාවලට අවුලකට අවුල් ජාලාවකට පත්වලා තියෙන්නේ මේ පටිච්චසමුපාදය අඥාත අනබෝධ අපරිවේය. දන්නේ නැහැ අවබෝධ කරගෙන නැහැ ප්‍රතිවේධ කරගෙන නැහැ. ඒ නිසා දිගින් දිගටම දිගින් දිගටම ඔය පටලැවිලා ඉන්නවා අපාය දුක්ඛින් විනිපාතං සංසාරං ආපවත්ති කවදාකත් මේ ප්‍රජාව ඒ නිසා සංසාරේ අපාය ඉක්මවන්නේ අපාය හැදියට සකගේ පරිසංකේතය පු탁ඥයට මේ ජීවිතේ <clears throat> මනුෂ්‍ය ජීවිතේ මීයා රසයේ අපායට නොගොහි නතර වෙන ප්‍රදේශේ කියාගන්න බැරි තරම් චුට්ටයි හැම කෙනාම තමගේ ගෙදර වගේ රස්සාවට ගිහිල්ලා නැවත ගෙදර එනවා කන්ට්‍රෝල් වෙන්නේ නැවත ගෙදර එනවා. කඩේට ගිහලා නැවත ගෙදර එනවා වගේ කොයි ගමන ගියත් ආපහු තම ගෙදර වගේ එන්නේ දුක කියලා තමයි. දුක කියලාපත් වෙනවා. විනිපාත අපාය. මේ අපාය කියන නම් තුනක් මේ වගේ කෙනෙක් කවදාකවත් සංසාරේ ඉක්මවන්නේ නැහැ. ඒ නිසා ඒ දේශනාවේ සර්වඥ දේශනාව පිළිබඳව පිළිගල දක්වන පෙරක් මතක් කරගත්තා වගේ සමහරු මේ චතුරාර්ය සත්‍යයි තරොත් දේශනාවේ කාර්යය ආරේ කියලා කරනවා. තව සමහර වෙලාවට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවසානික ප්‍රධාන වශයෙන් හදලක්වම තව සමහර වෙලාවට මේ හේතුඵල ධර්ම තමයි තරොත් දේශනාවේ හරපද්ධතිය කියලා විවිධ පැතිවලට ලක්වනවා. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ මෙවැනි වූ ගම්බීර වූ ගම්බීර හැඩයක් කරනවා කැත්තා වූ මේ පටිච්චසමුප්පාදයේ අපේ දැන පමණි අපට වැටෙන පමණි අපේ මේ භාවනාවට <clears throat> ධෛර්යයක් උපකාරයක් ආරාධයක් වෙන විදිහට ධර්ම දේශනාවක් වශයෙන් ඉදිරියට කරගන්නවා. අපි ඊයේ මේ ප්‍රයත්නයේදී අපි ඊයේ මතක් කරගත්තා මේ අවිද්‍යාව මේ සංස්කාරයක් කිරීමේ මූල හේතු වශයෙන් සඳහන් කරලා තියෙනවා. නැත්නම් මේ අස්මින් සති ඉදම් හෝති කියන මේ න්‍යාය ධර්මය මේ ඇති කල්ලි මේ වන්නේ කියන න්‍යාය ධර්මය ක්‍රියාවක් කරලා දක්වන්න ප්‍රායෝගික උදාහරණ ගැන දක්වන්න පුළුවන් දෙයක් මතක් කරගන්න වෙනවා වෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාරය කියලා. නිසා අවිද්‍යාව තමයි මුලද කියලා කියන්නේ. ඒක මේක අපි තේරුම් ගත්ත අවිද්‍යාව නිසා සංස්කාරය කියනවා කියන්නේ බොහොම සරල එකකින් එක සම්බන්ධ කරලා දක්වන න්‍යාය ධර්මයක්. ඒ න්‍යාය ධර්මයේ අවිද්‍යාව මුල් වෙච්ච නිසා අනිත් ආගම් වල දක්වන මූල හේතුව ආන ප්‍රශ්නයක් මේ දාර්ශනිකයන් අතර ලෝකේ යම් කෙනෙක් නැවුවා නම් ඒ ඇත්තම වෙනවා කියලා. ඒ වගේ තමයි මේ අවිද්‍යාව නම් මේ සංස්කාර ඇති කරන්නේ අවිද්‍යාවට හේතු වෙන මොකක්ද කියලා. මේ අවිද්‍යාව හේතු වශයෙන් පෙන්නේ ආශ්‍රවය. ඉතින් ආශ්‍රව ධර්ම නම් මුල් වෙන්නේ ඇයි මේ පරිත්‍යාගපාද මුලට අවිද්‍යාව පෙන්නන්නේ ඇයි ආශ්‍රවයෙන් පටන් ගන්න ඉතින් নানা ප්‍රකාර මෙතන ගියාට පස්සේ මේ විවිධ දාර්ශනික ප්‍රශ්න තරක ප්‍රශ්න ගන්නවා මේ අවිද්‍යාව සියලුම අකුසල ධර්මයන්ට හේතු වෙන ස්ථානයේ වශයෙන් තමයි සර්වඥාගේ ගෙනරපාන්නේ නැත්නම් අවිද්‍යාවට හේතුවක් තියෙනවා අවිද්‍යාවට හේතු ආශ්‍රව දාන. එන්නේ අවිද්‍යාව අපි තේරුම් කරගත්තේ එහි අටාව පෞද්ගලික ලක්ෂණ හඳුනගන්න ක්‍රමයට නැත්නම් එකක් වෙන් කරලා හඳුනගන්න ක්‍රමයට ඒ අඥාන ලක්ෂණ. නොදැනුවත්කම තමයි අවිද්‍යාව කියන්නේ. මෝහය කියලා කියන්නේ. අන්ධභාවය කියලා කියන්නේ. විද්‍යාව නැතිකම කියලා කියන්නේ. ඒ නිසා අඥාන ලක්ෂණ. ඒ අඥාන ලක්ෂණය නිසා ඒක හැම වෙලාවෙදීම සම්මෝහයක් අන්දමන්ද භාවයක් එහෙම නැත්නම් කලකොල භාවයක් පිටකරන ඒ කලකොල භාවය ඇති කිරීම කොහොමද කරන්නේ කියන එකට උපමාවක් අපේ මේ පොත්වල සඳහන් කරන්නේ මේ සුද්ධ වෙච්ච ඇහි සුද්ධ වෙච්ච මිනිසෙක් වගේ ඇහි සුද්ධ හැදෙන කෙනාට ඉස්සෙල්ලා හොඳට පේනවා තියෙනවා ක්‍රමයෙන් සුදු ආවට පස්සේ බලන බලන දේ දෙකක් කියලා පේනවා. ඊට පස්සේ බුද්ධයාට අර මාන්නේ ඇහැ නොඅදහා ඉඳලා නිසා දකින්න දේ ඇති වෙන මේ විපිරියාසය නිසා හැම දෙයක් පිළිබඳව සැකයක් අන්දමන්ද භාවයක් උපසක්හාරය. ඒ වගේ තමයි මේ අවිද්‍යාව නැත්නම් ලෝකයේ පිළිබඳ ඇති ඇති නොදැනීම ඔබ තවත් ඉතින් විස්තර නැතුව කියනවා චතුරාර්ය සත්‍ය නොහැදෙන්නේ. වැඩි. අතුලව වෙනද නොදැනීම. ඔබ තවත් අඩු කරලා කියනවා නම් මේ ලෝකේ පවතින දුක අවබෝධ කළ යුතුක් මිස ප්‍රහාණය කළ යුතුක්. මේක නැති කරන්න බෑ. කවෝද කියන ගමන් නැති කිලිම කියන්නේ. එහෙනම් අපි දුක අවබෝධ කරගන්න සම්බම් පරිණිය. දුක සත්‍ය පිළිබඳව අපට ගන්න සියල්ල දතයි. එන්න මේ භාවනා කරන වාඩිමාන පස්සේ අපි මේ කරදර කියලා જાතියක් බාධක කියලා જાතියක් දැනගෙන ඒක නැති කරලා අඩු කරගෙන භාවනා පටන් ගන්න. ඒක ඉතින් සාමාන්‍ය ඕනම ශිල්පයක හැටි. නමුත් කරගෙන කරගෙන යනකොට මොකද වෙන්නේ? අර වෙනදා අයින් කරපු වෙනදා විදතරා ගන්න බැරි වෙච්ච වෙනදා බාධක වෙච්ච ධර්ම හැම දෙයක්ම මේ සතියට සමාධියට ගොඩ වෙනකොට ඒ වගේ බාධක ස්වරූපය අයින් වෙලා ඒක ඇත්තටම ගැඹුරු කරුණු ගැනීම සඳහා සාර්ථක බවට පත් වෙනවා. මෙහෙම තමයි අවිද්‍යාව නැතිලා විද්‍යාව පහළ වෙන්නේ. මෙන්න විදියකට කියනවා නම් වෙනකට වඩා වැඩි දුක් ප්‍රමාණයක් දරා ගැනීමේ ශක්තියක් ඇති වෙනවා. ඒ නිසා ඕනම කෙනෙකුට දැන් මේ කරු ප්‍රකාශනකින් ප්‍රශ්නයක් ගන්න පුළුවන්. අපිට උදාහරණයක් එනකොට භාවනා කරනකොට කියන්නේ දුක නැති කරලා දෙන්නේ කියන්නේ ඉතින් ඒක නම් දැන් බලනකොට වෙලා තියෙන වැඩි දුක් හොදක් බලන්න. ඒ නිසා තමයි භාවනා විපතන කරනකොට නම් නිතරම කියනවා. භාවනා නොකරන කාලේ වැඩි දුක වැඩි කියලා. එමුත් මේ දුක් අපට පදාගෙන ඉන්නවා. ඉතින් එහෙම නැති ක්‍රම තියෙනවා. ඒ මොකද්ද? දුක එනකොට පැනදොන. එහෙම නැත්නම් මේ නිරුවින්දන පාවිච්චි කරනවා. පිළිගත් කියන සරලම බලනවා. නානා ප්‍රකාර කරතියි. වියම විනෝදාංශ කියන ඒ වගේම ලෝකේ ඕන තරම් කවතින මේ දුක එනකොට මඟ ආරවන්න. ඒක තමයි ලෝකයන් අතරලා ඉන්නේ. යැත්ත හිතනවා මෙහෙම යට කරන්න පුළුවන්. කබර පොලයක් අකින් අල්ලගෙන යට කරගෙන ඉන්න කාකල් වතුරේ ඒක උඩේ නෑ. නමුත් අපේ ඇතරේ ගමන් පාරට උඩේ. ඒ වගේ තමයි මේ ලෝකේ දුක යටපත් කරන්න තාක් කරලා නිකන් කෙරුවා වාගේ පේන්න තියෙනවා නමුත් ඒ වේගය නැති වෙනවා මොදේ විපස්සනා විතර ඒ දුක හාත්පසින් තේරා ගන්න කටට යනකොට ඒ දුක් නැති කිරීමම විනෝදාන්තය කරගත්තා ඒකම කියලා ප්‍රකාශ නැත්තම් වෙන්නේ මේ දුකට මෝහන දීම මහා ඔලොම්බරක් නමුත් මේ අවිද්‍යාව වෙනවා ඉගෙන ගන්නකොට අපිට කියලා දෙනවා පොත් තුළ මේක තියෙන අඥාන ලක්ෂණය ඒ නිසා ඇති වෙච්ච සම්මෝහාවක් කලකොල බවක් අන්දනන්ද බවක් ලෝකයේ ඇති කරනවා. ඒ නිසා මේ භාවනා කරන අය පිළිබඳව භාවනා නොකර නැත්තෝ කරන මේ ප්‍රකාශන ඔක්කොම සම්මෝහාවෙන් ඉඳලා කරන දේවල් තමයි. අන්දනන්ද බලයෙන් ඉඳලා කරන්නේ. නිකන් හීනෙන් දොඩෝමගේ දේවල්. නමුත් විපස්සනාට බැසගත්ත ඇත්තොත් වරතිනකොට පරතිනකොට අර වගේ අන්දනන්ද ප්‍රකාශන කරනවා. නමුත් දිනන කෙනා නැත්තම් අවිද්‍යාව කියන මොකද්ද දුක කියන එක මොකද්ද ඒකට මුහුණ දීමෙන් තමයි තුළ ඒ ප්‍රතිශක්තියක් එහෙම නැත්තම් මුහුණ දීමේ ශක්තියක් වැඩෙනකොට ලෝකේ තියා බලන්න කොහොමද කියන එක කතා කරන අඩු කරනවා අනිත් ගොඩක් කතා කරනවා අද භාවනා ලෝකේ තියෙන ගොඩක් ඔය භාවයට තැන්විච්ච අලකාල වැඩනක් එක්ක කටි කතා උන අලේ තැන්වෙලා ඉන්නවා මොකද ඉල්ලුම සැපේම ඉල්ලුම වැඩි නිසා භාවිත වැඩි වෙන්නේ එනකොට ඉතින් කතා කරනවා. ඒකට හොඳම හේතුව සම්මෝසාව. සම්මෝසාව කියන්නේ අන්දමන්ද. පටලවිච්ච භාවය. ඉතින් මේ අහලම ගොඩ වෙච්ච කෙනෙකුට ඇර ඒක පිළිබඳව යම් ප්‍රමාණයකට විහිළුමකට පත්වෙච්ච කෙනෙක් අර මඩේ ඉඳගෙන වඩේ ඉන්න කෙනෙක් උඩ දානවා. ඒ නිසා අපි හොඳට දැනගන්න ඕනේ. උගා කතා කරන උගා සම්මෝසාව කියනකොට. එහෙම නැත්නම් පැත්තකට ඉන්න. මේ සම්මෝසාව එනතම මේ අන්දමන්ද භාවයේ නිසා සාධනෙ කියලා කියන්නේ සත්‍ය වසන් කරනවා කියන්නේ. ඇත්ත ඇති දැකීම වසන් කරනවා. ඉතින් මේ ටික තමයි මේ ආදව ධර්ම පදනම් කරගෙන මේ වැඩවිලියට අපි කියන අවිද්‍යාව කියලා. අපි ඊයේ තේරුම් අරගත්තා මේ අවිද්‍යාව නිසා කොහොමද සංස්කාර ධර්ම ඇති වෙන්නේ කියලා. සංස්කාරක අවිද්‍යාව අතර තියෙන අන්තර් සම්බන්ධතාව තේරුම් ගැනීමයි අවිද්‍යාව වේ කොට හඳුනා ගන්නවා සංස්කාර වේ කොට හඳුනා ගන්නවා විඥාන වේ කොට හඳුනා ගන්නවා කියන එකේ ඉදිරි පියවර. ඉතින් අපි යන්නට බලාපොරොත්තු වෙන්නේ ඉස්ලාම සංස්කාර කියන එක කොහොමද අපි අවිද්‍යාවේ වේ කොට හඳුනාගන්නේ. ඊට පස්සේ අපි ටිකක් වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා මේ සංස්කාර නිසා අවිද්‍යාව නිසා සංස්කාර ඒකෙන් ගොඩාක් අතුලිත දීලා යන සම්බන්ධතා අවශ්‍ය කරගන්න පුළුවන්. සංස්කාර පිළිබඳව අවිද්‍යාවේ ලක්ෂණ වෙනන්නේ අඥාන බව දැනීම. සංස්කාරයන්ගේ ලක්ෂණ වශයෙන් පිළි සකස් කිරීම. අභිසංකත ලක්ෂණ. මේවත් මේවා මේ පසු කාලීනව මේ පොත්පත්වල මේ දේවල් හඳුනා ගැනීම සඳහා දක්වන අටුවක්. සකස් කිරීම කියලා කියන්නේ මේ සංස්කරණ කියන පදය ඉස්ලාම් වගේ වෛදික ශාස්ත්‍රයට ඇවිල්ලා තියෙන්නේ අංග සංස්කරණය කියලා වේදිකාවල කරන නිරූපණ විස්කේ එක එකනා රජෙකුට අඳිනවා හේවායෙකුට අඳිනවා බිතවකට අඳිනවා යක්ෂයෙකුට අඳිනවා ආදී වශයෙන් එක එක එක එක ඒ පුද්ගලයා මේ වේදිකාවේ චරිතයට ගැළපෙන තාලෙට අඳින නිරූපණයක් දැන් කියන ඔය රූපලාවන්‍ය මැදත්තාම කරා ඒ පුදුල වඩා හොඳ පෙනුමක් ඇති කෙනෙක් බව නැත්නම් මේ චරිතය ගැලපෙන විදිහට අංග සංස්කරණය කරනවා කියන්නේ සංස්කාර කියනවා කියන්නේ. ඒ කියන්නේ අපි ප්‍රකෘතිය වේදිකාවට ගියොත් ඒක නාඩගමක් වෙන්නේ. නාටකමක් වෙන්න යාතේ ඒ ඇඳුම් කට්ටලේ ඇඳලා ඒ රැවුලක් තියලා නාටකාර විදිහට ඇඟ හැදවල කරලා ගන්න ඕනේ ඒ චර්චිත හැදෙන්නේ. අන්න වගේ තමයි අපි මේ ලෝකයේ පුද්ගලයෙක් වශයෙන් බලනකොට ලෝකයේ තියෙන දේවල් ඇති හැටි ඒ කාලෙම අපිට බාර ගන්න බැරි නිසා අපි හැම වෙලාවෙදීම ඕක සකස් කරගෙන යනවා. සිමිලා බුලත් දෙකක් හැමදාම නැට්ටයි අකල් කඩලා කරනවා. බුලත් කොලේ විදිහ කරනවා. ඒ කියනවා නාගවල කියලා නාගයා බුලත් කොලේ කියනකොට ඒ කොළේ අගකොණයි මොනකොණයි තමයි හපාගෙන ආවේ ඉතින් ඒකේ නයිවිද කියනවා කියන දැනටත් නැත්ත කරනවා මොකක්ද ඒ වගේ තමයි ඕනම දෙයක් මේ ලෝකේ තියෙන තියෙන කාලෙන් තිබ්බහම අපිට නිකන් හැදෙට උනවා ඔය කියලාස් ඒ කියන්නේ අපි හිතනවා වෙනස් කියන්නේ අපි ලොකු සේවයක් කරනවා ලොකු අපේ වලට හැඩගස්මක් කරගන්නවා ආදි වශයෙන් මම කියන එක ඒ ඇත්ත ඇති හැටි බාර ගන්න නැතුව මම ආයේ මගේ රුචිකත්වයේ මගේ මනාපි අරකට රිංගවන්නේ අපි ඒ පොඩ්ඩ සකස් කිරීම මෙන්න මේක තමයි සංස්කරණය කරන්න කියලා මේ සංස්කරණය කරපු ගමන් නැත්නම් සංස්කරණය කරනකොට අනිවාර්යයෙන්ම ඒ හදාගත්ත කොටස් නැත්නම් හදලා හරිය කොටස් එහෙම නැත්නම් තමන්ගේ මන අපිට හරිය කොටස් රැස්කිරීමකුත් හරිය නැතිව ප්‍රතික්ෂේප කිරීමකුත් කියලා මේ එකතු කිරීමේ වැඩ පිළිවෙලකට ලෝකයා පෙළඹෙන්නේ මේ සංස්කරණය කිරීම නිසා. විද්‍යාව තියෙනවා ඇති හැටි දකිනවා අපි මේ පුංචි කාලේ හයහතර තේරෙන්නේ ඉස්සෙල්ලා හුඟක්ම සන්තෝෂයෙන් හිටපු කාලේ මොනම දෙයක් සකස් කරේ ඒව අපි වෙනුවෙන් අම්මා සකස් කරලා දුන්නා. ඒ නැත්තම් තියෙන දේ අපි කියන තාට ගන්නවා. ඒක තමයි පිළිච්චම කාර්යය. ඊට පස්සේ දැනුම් තේරුම ඉන්න පටන් ගත්තට පස්සේ අපි එක එක දේවල් පොතක් ගන්නවා නිකන්. නම් ඒක මගේ පොතේ මගේ ඉගෙන ඒක තමයි ඇඳුම් ඇඳුම් එකතු කරනවා. අනිත් විදිහට මගේ මාගේ කියලා ගන්න යම් යම් ආකාරයකින් අපි ඒවා හැඩතල කරලා සකස් කරලා අංග සංස්කරණය කරලා මේ එකතු කිරීමක් එන්නේ අර මුළු தත්ත්වේ නොදන්න නිසා මේකද කොහොමද තාක් එකතු කරන්නේ අනිත්‍යතාවයයි මේකද කොහොමද තාක් එකතු කරන්නේ දුක්ඛ தත්ත්වයයි මේකද කොහොමද තාක් එකතු කරන්නේ අනාත්ම ධර්ම කියලා දන්නවනම් අත්කදාකට එකතු කරන්නේ නමුත් මේ ලෝකේ අර කියන තන්ත තන්තාපුලක ජාතා ගුලාකන්තික ජාතා කුංජ බබ්බේ ධාතා කියලා මේ ලෝකයේ තියෙන මේ අවුලෙන් අවුලට පැටලිච්ච ගේ ගුරු කුඩා කැලයක් වගේ පැටලෙච්ච ලෝකය අපිට උගන්වලා තියෙන්නේ පුළුවන් තරමට කරන්න. උගන්වන කෝකර්මනේ මයිටිනේ වීඩියෝ කැමරේ. නමුත් එකතු කරන තාක් එකතු කරන්නේ අවිද්‍යාවනේ. අවිද්‍යාව නිසා ඒක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් මේකට කරන්නේ කියලා ගන්නවා නම් ඒක නැති වෙලා එකතු කිරීම නිසා මේ පරිසරය දූෂණය වෙන හැටි එතන හිත් කෙලෙසෙන හැටි චේතනා පාල වෙන හැටි බහු කෙරෙන හැටි දන්නවනම් අපි පිළිබඳව හරි කනගාටුයි. તો කනගාටු වෙන දෙයක් නෑ මොකද අපි අවිද්‍යාවෙමයි වෙලා තියෙන්නේ අපිට මේ සත්‍යය වසන් කරනවා ඒ සත්‍යය කියලා හිතාගත්ත දේ එකතු කිරීමේ බරපතල කාර්යකාරී අපි ඉගෙන ගන්න නිසා අපිට පැවිදි ඒව ගැන දැනගන්න කතා කරන්න විවේචයක් අපිට නෑ. ගොඩාක් දේවල් එකතු කරන්න තියෙනවා. ඒකට උඩ අඩු කරන්න තියෙනවා. අඩු කරලා නැවත ගන්න තියෙනවා. ඒක ඒව ඉන්න ඉන්න නිසා අලුතෙන් අපිට මේ කරන වැඩේ හරිද වැරදිද කියලා බලන්න වෙලාවක් ඉතින් මේ දේ නිසා නමුත් අපි මේක කරන්න පටන් ගත්තට ඒකෙන් කිසිම ලාභයක් වාසියක් අපිට වෙලා නැති බව තේරෙන්නේ මොකද්ද? ඒක ඉබේම ඒ අපි එකතු කරන දේ අපේ ශරීරෙට හිටින්නේ නැහැ. ඒව අපේ අවධානයට. අපිට මදුවාහනයක් ගත්තා, අපේ ජීවිතයක් ගත්තා, අපේ උපකරණයක් ගත්තා කියන්නේ ඒ උපකරණ මෙච්චර පිළිගන්න. ලක්ෂණ කරන්න. හොදාන්න. ඒක මේ මම අනේ වෙනසම වහල් කියලා ගත්තේ ඉතින් පිරිසිදු වෙන්න ඕනේ කියලා කවදාවත් ඒවයි කියන්නේ පුදුම අවධානයක් කියලා මේ නිසා අපිට නිතරම මේ දේවල් සකස් කිරීම සඳහා චේතනා පහළ කරන්න වෙනවා. හිතන්නේ මේ දේවල් මේ වෙලාවට කරනවා මේ දේවල් මේ වෙලාවට කරනවා කියලා අර මේ සකස් කිරීම නිසා සකස් කිරීම මතින් රැස් කිරීම නිසා ඒ සංස්කාර කියන පදය එනවනම් ඕනම වෙලාවක තමයි තේරුම් ගන්න පුළුවන් මේ දේ මම මෙහෙම කරන්න ඕනේ කියලා අපිට චේතනාවක් පහළ වෙනවනම් සංස්කාරයක් කියන බවට ඇතුළතින් වැටෙන කාරණාවක්. යම් කිසි දෙයක් පිළිබඳව අපිට චේතනා කාල වෙන්නේ නැහැ කියලා හිතමු. අපි පාරවකදී වාහනේ යනකොට පේන පාරේ යන ගානේ කුඩු මොකක්ද අපිට කවදාකවත් ඒක අරන් ගන්න මොනවා කහිතෙන් අපිට අදාළ නැහැ. ඒක කවදාකවත් කියලා අපිට කරන්නේ. ඒක අපිට අදාළ නැහැ. යම් ප්‍රමාණයක් අපි අදාළ කියලා ගත්තනම් අපි ඔක්කිනා සිංහල උරුමය කියලා කියනවා. අපේ ජාතික සංස්කෘතිය කියලා කියනවා. අපේ පුරුදු කියලා කියනවා. අපේ රුචිකම් කියලා කියනවා. අපේ විනෝදාංශ කියලා කියනවා. নানা ප්‍රකාර දේවල් අපි අපේ කියලා කරගන්නේ මගේ කියලා කරගන්න. මේ දේවල් මතින් පුදුමාකාර දෙයක් හඳුනගන්න චේතනා පානවා. නෝ අර කුංචි කාලේ අපි නැවතී දෙලවලු අපි කවවම කවදාකවත් මොනම චේතනාවක්වත් ඒ කාලේ තිබෙන්නේ නැහැ. මොකද චේතනා කරදයක් නැහැ. අපිට කොයි එකක් එකයි. ඒ කාලේ මේ අසුචිය මේ රත්තරන් කියන වෙනසක් නැහැ. දෙකම පාවාට තමයි තියෙන්නේ. දෙකම එකයි. අපිට කියලා දෙන්න ඕන කවුරු මේ අසුචිය නරකද? රත්තරන් හොඳ දෙයක් කියලා කියන අම්මා උතුමා කියලා දුන්නේ. ඊට පස්සේ අපි රත්තරන් හඳුන්වන අසුචි කරු ඉස්සරහා දෙකට. අම්මත් එකයි තාත්තත් එකයි. අල්ලපු විතර අම්මත් එකයි මේ අම්මත් එකයි. ඒක හරි චේතනාවක්. මේ චේතනාව නැති නිසා කවදාකවත් කරන්නේ නැහැ. අලුතෙන් කර්ම රැස් වෙන්නේ කියන කන්න බෑ. ඉතින් මේ අපි මේ රැස් කරන කර්ම ටික එනතන අපි රැස් කරන සංස්කාර වල අපි මේ සකස් කරන සකස් කිරීම අනුව තමයි පෞද්ගලික පෞෂත්වය. එයා මෙන්න මේ දේ කැමති කෙනෙක්. එයා මෙවැනි කෙනෙක් කියලා එයාගේ වැඩ කටයුතු ටික අනුව රුචි අරුචිකම් ටික අනුව එයාගේ සකස් කිරීම අනුව තමයි පුද්ගලයා. ඉතින් පුද්ගලයා මනින්නේ එයාට හේතු වෙච්ච අවිද්‍යාව සියල්ල කෙරෙහි සමාදාස සියල්ල කෙරෙහි තේරුම් බේරුම් නැතුව බාරගන්න ලෑස්ති අෂ්ටෝක ධර්මයේ කම්පා නොවන කෙනෙක් නම් අර විශේෂ සංස්කාර කරන දෙයක් නෑ එන ඕනම දෙයක් පිළිගන්නවා හේතු ප්‍රත්‍යව හැදෙන්නේ අහම් වෙන්නේ මේ විච්ඡේදේ සකස් කරන්න ගිය ගමන වලට කරදර කරනවා. ඕකදී යන්න බැලලා බලන්නේ කියොත් ඒක දෙන්නේ මම නෝන්ජාලා මේවා බය අඩුකමක් කොන්ද බංගස්කමක් විදියට. ඒ නිසා අපි කැමති නෑ දේවල් අසාධාරණ දේවල් වෙtti කොන්ද බංගන දෙකක් පැහැදිලි කරනකොයින් අපි විනාතලා. අනවර. ඒ වගේම අක්‍රමචි දෙයක් වෙනකොට නිශ්ශබ්ද වෙනකොට අපි හිතන්නේ ඒක නෝන්ජල්කමක්. ඒක නෝන්ජල්කමක් අපිට ඒක උගන්වලා තියෙන්නේ. ඒ නිසා මේකට කියලා අරවා. ධාතු ගන්න. අර කොල්ලබබයි ආවයි අතර තිබුණ දෙල්ලම වාගේ. එන්න බබා දෙල්ලා කරන්නේ අතින් ගන්නව කතා. ආයේ ගන්නව අනිත් කටේ ගන්න. ඒ අතර තමයි. කකුලෙන් ගන්න. කකුලක් ගන්න. මේ කකුලෙන් ගන්න. ඒකට රුවේ ගන්නකොට කොළඹ තිබ්බ නරියා. එවිලා. ඉරවිලන්නේ අතිලකට එනකම් කොළඹ වාගේ කිසිම දෝෂයක් නැහැ. කැලේ නැති තිබුණාට අපි ගැහුවේ නැත්තම් කොහෙන්ද පුළුවන් කොට ගන්නෑ. මේ ලෝකේ තියෙන ඕනම කුසලයක්. මේ ලෝකේ තියෙන ඕනම දානකමක් කවදාකවත් අපේ කෙලෙසන්නේ නෑ. අපි ඒකට කෙලෙසන්නේ නෑ කෙලෙසෙන්නේ. මම මෙතන ලොකු ඉඩක් තියෙනවා ඉවරට. එළවෙන්නේ කිසිම දෙයකින් අපිව මත්තර මේ ලෝකේ තියෙන කිසිම දෙයක් අපට විෂවත්ුනේ නැහැ. අපි ගිහිල්ලා ඒක අල්ලගෙන තමයි කෑමකට ගන්නේ. ආ කියන්නේ පොඩුක්කේ දාන කන කන කන කන කියන කතාවක් තියෙනවා. දැන් මේ මේ ශාලාවේ මේ සම්පූර්ණ මේකේ විචලි පරිපතයක් මේ නැකලි විශ්වයෙන් තියෙන ලංකාවට දෙශීතේ කරන්ට් එක දුවනවා. මේ විදුලිය කවදාකවත් කායක පහළ වෙන්නේ නැහැ. මෝඩකම නිසා ආවරණය වෙලා නැති වයරයක් අපි අත ගෑවොත් චිත්තක්ෂණයක පමාවක් නැතුව විදුලි වදින. වැඩිච්ච ගමන් අපිට අපි පෙළෙන, සැලෙන, තැවෙන, දැවෙන මුකලේ බවට එනිසා අපි විදුලියට බලනොත් එහෙම මේ විදුලි තාමත් ලයක් නැති, කක්කමක් නැති, පපුවක් නැති ධර්ම විදිහ වදයක් මට දුන්නයි කියලා ඒක තමයි ලෝකයාද ඔය නිදර්ශන කාරණා පේනවා. ඒ විදුලියේ කිසිම ව්‍යාපාරයක් නෑ අපට ඇවිල්ලා වදින්න. අපි ගිහිල්ලා ගැලවෙන්න නැත්තා. ඒ වගේ තමයි මේ ලෝකයේ පණිවු ආර්යයන් වහන්සේලා සර්වඥ වහන්සේ කවදාක මේ කියන දේ වෙනස් කරන්නේ නැහැ. ඒක ඒ හැටියට මෙයා හැදලා බලන්නේ තමයි මේ විපස්සනා කියලා කරන්නේ. මේ ලකුණ තියෙනවා සතියේ. සතියේ උගන්වනකොට උගන්වන්නේ හොඳක් නරක කියලා තෝරන්න එපා. සාධාරණ සාධාරණ කියලා වෙනසක් ගන්න එපා. හරි ගියා වැරදුනා කියලා ඉක්තරක් කරගන්න එපා. සම හැඟීමෙන් බලන්න. choiceless අවයන කියලා ඉංග්‍රීසියෙන් කියනවා. නැත්නම් evenly suspended attention කියලා කියනවා. ඒකාකාරව හැම දෙයක් දිහාම බලන්න. බලන ඉන්නකොට ඉන්නකොට තමයි ඒ මතින් නොදකපු පැති දිගට ඒ වස්තුව ඒ බලන වස්තුව ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ගොරෝසු වුණත් සියුම් වුණත් ළඟ වුණත් දුර වුණත් ඇතුළේ වුණත් පිට වුණත් මේ ඊයේ අතීතනාගත වස්තු පන්න කොයිදී ඇත්ත කවදාවත් 100 100ක් ගන්න ගන්න නම් ওই වස්තුව දිහා පූර්ණික මොනලින් තොරව බලන්න මේ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නකොට එකක් සිද්ධ වෙනවා ඒක ඔය ඔක්කොම ගන්න දෙයක් ඒ වස්තුවල තියෙන ආදරේ නැති වෙනවා හොඳට බලන්න ආපානිය දිහා ආනාපානයේ සම්පූර්ණ දැකම නැති නැත්නම් ආනාපාන පිළිබඳ සම්පූර්ණ කෝට්ටකට පත්වෙච්ච නැති කෙනෙක් මුලින් ආනාපාන ආශ්වාසය ආශ්වාසයේ වශයෙන් ප්‍රශ්වාසයේ ප්‍රශ්වාසයේ දක්වන ලෝක සම්පූර්ණ කරගන්නවා. අනේ මට ශබ්ද වේදනා හිතෙන්නේ නැතුව ආශ්වාස ප්‍රශ්වාසය දැක ගන්න පුළුවන් වුණා. මට විනාඩි ගානක් ඉන්න පුළුවන් වුණා කියලා සතුටක් ඇති වෙනවා. ආශ්වාසය ආශ්වාදයක් බවට නමුත් ආස්වාද ප්‍රසාර දිගින් දිගට බලනකොට මොකද වෙන්නේ? ඔබ තුනීගෙන තුනීගෙන තුනීගෙන යනකොට ආස්වාදයෙන් තමයි ඉන්නේ කියලා තියෙන්නේ. හැම කෙනෙක්ම ප්‍රශ්න අහනවා ඊගාට මම මොකද කරන්නේ? අර තුනී වෙච්ච එකේ පාඩය. තුනී වෙච්ච එකේ කිසිසේත්ම ළඟාවීමක් විදිහට තේරෙන්නේ. අගේ කිරීමක් දන්නේ නැහැ. ඒකේ පාඩේ පටන් ගන්නවා. ඕක අපේ සිංහලේ කියන්නේ දෙවිලා කියන කුකුලා දෙකරමලා මෙවේලේ පිනේ ලකසේම සුදු වෙලා ඕනම දෙයක් ධ්‍යාන නැවතත් බලන්න කවදාකත් ඒක ක්‍රිමිනේටියක් ඒකයි මේ මොස්තර බලනවා ඒකයි අපි විලාසිතාම කරනවා එකම දේ දිගට කරගෙන යනකොට ඒක නෑ කිසි කිසි කිසි කිසි ගතියක් මේක බුදුහාමුදුරුවෝ හොඳ ඥාන නිසායි සතිය පිළිපීම සඳහා එකම ආරමුණකට නැවත නැවත නැවත නැවත හිත පිළිපීමක් කියලා කිව්වේ පිළිපීමන පිළිපීමන යනකොට ආශ්‍රව ප්‍රසවාසය ගත්ත පිළිණැනීම ගත්ත වම ලකුණු කියන සක්මන ගත්ත ඒකේ නීරසය ගැතිය එපාරම ගැතිය මත්යෙන් ගැතිය කම්මැලිකම ගැතිය කියන්නේ එතකොට ඉන්නේ මොකද්ද මේ බලාගෙන වස්තු කෙරෙහි යත්තාව අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය මේක අපිට නිකන් උනවා කරප්පා ඇලර්ජික් වෙනවා එතකොට කරන්නේ වෙනවා ඒක ටිකක් තොපි වෙනවා තව ආරම්භ කරන්න ඕනෝම වැඩි ගන්න තමයි කියන්නේ නිසා සර්වඥාස දේශනා කළා කියනවා දුක වසාගෙන එකම දේ තමයි මේ ඉරියව් මාර්ගය එකම ඉරියව්වකට වෙලාවක් ඉන්නකොට කොච්චර දෝ අපිට තේරෙන්න පටන් ගන්නවා ඒක ඒ අපිහිටන නিত্য ඉරියව්ව පවත්න්න බෑ. ඔබේ කොච්චර ලස්සන පටන් අරගත්තත් කරන කරන යනකොට නිකන් දියාවේ කොච්චර සැපසේ වාඩි හදලා දුන්නා ටික වෙලාවක් බලන දුකක් වඩපත් වෙනවා. අන්තිම තේරෙන්න පටන් ගන්න මේක මට කැමති තාට පොත්තන්න බෑ මට ආන්දමට්ටු කරන්න බෑ කියලා. ඉතින් ඒ තුන අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා නැති කෙනෙක්, නැති කෙනෙක් නම් පේන්නේ තේරුම් ගන්න එන්නේ එන්නේ තත්ත්වයේ දුර්වල වෙනවා. එන්නේ එන්නේ තත්ත්වය විජාභව වෙනවා. එන්නේ තත්ත්වය පරිවාහනේ තොර වෙනවා. ඒක තමයි දුක කරන්නේ. අර මානව කරන්නේ නැතෝ වෙන්නේ. ඉතින් මානව කරන්නේ නැතෝ වෙන්නේ. ඒක නිසා අවිද්‍යාව පවතින්නේ දේවල් මාර්ගවලට මේ දේ ගත්තා ඒකේ පාරකට තව එකක් ගත්තා ඒකේ වල තව එකක් ගත්තා එහෙම කරගෙන කරගෙන යනකොට ඒ දැනුවත් දැනුමත් කමී සම්පූර්ණ භාවය ධිකර පවතින එකම දෙයක් සම්පූර්ණයෙන් දැනගන්න නම් ඒක දිහා බලන්න ඕනේ බලනකොට ඉන්නකොට ඒකේ සකස් කිරීම අඩු වෙන්න පටන් ගන්නවා විතරක් නෙමෙයි සකස් කරන්න ඕනම සකස් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා අපිට ඕන තරම් නරතුන බැරි තත්ත්වයකට ඒක තමයි කියන්නේ ආනාපානෙදී ගුරුසු අවස්ථාවක් තියෙන එක සකස් කරන්න බලලා ඕන කියලා බලේ හුස්ම අරගෙන හරි වෙන් කළ බලන්න. නමුත් ස්වීම් වේගණය කොට ඒව කරන්න ගත්තොත් භාවනා කරේ. සතිය කරේ. ඒ නිසා අපි ඒ කරන දෙයට කාන්දම් බලයකට අල්ල අහු වෙන්න පටන් ගන්නවා. යන්න බැලලා බලන්න. සම්පූර්ණ මනෝ පරිශීලන අපිට මොකද වෙන්නේ? මම ඉන්නවද? කාලය ගත වෙනවද? කය කොහෙද තියෙන්නේ කියලා මොනවත් නැත්තට පස්සේ. මොනම ලකස් කේමක් කරන්න බැරි පස්සේ සංස්කාර නැති වෙනවා. එතකොට මේ ලෝකයා මනින කාලය ඒ වගේම දේශය කියන මාන දෙකම අපේ ගිනුම් ක්‍රමයෙන් හැරෙනවා. කරුණා පස්සේ මතක නැතුණා මම නිින්දදී හිටියේ මම ඇහැරගෙන හිටියද ආනාපාන වැටුණාද කයෙහි හිත තිබුණාද කයෙහි හිතගෙනද ඉඳගෙන මොනවක්වත් අල්ලගන්න බැරි තත්ත්වයකට. ඒ කියන්නේ අපිට මහා බයක් ඇති වෙනවා සියල්ල අපේ ග්‍රහණයෙන් දෙනවා. මහා ඒකාකාරීකවටපත් වෙනවා සරුවයක් කරපු උදලේ මූල කණ්ඩායම. ඒකනකොට දානන් දැනගෙන තියෙනවා නම් මෙන්න මේක තමයි මේ අනිත්‍යත්වයේ කියලා හබවතන දේශනා කරේ. බොරෝසුදුන ආනවානේ සිව් වීම තමයි නිත්‍ය නැහැ කියලා. සිව් වෙච්ච එක අති සිව් වීම තමයි අනිත්‍යත්වයේ අනිත්‍ය ලක්ෂණය. මේ අනිත්‍ය ලක්ෂණය කියන එක එක එකනට වෙන්නේ එක එක කාලවලට. නමුත් අනිත්‍යතාවය කියලා බුදුන් පහළට කලින් ලෝකෙ තිබුණ මේ සිද්ධාන්තේ බුදුන් පහළ වුණත් නැතත් තියෙන සිද්ධාන්තේ හැමදාම ලෝක සත්‍යයි. නමුත් එක එකනා ඒක අත්දකගන්නේ තමන්ගේ ආවේනික ලක්ෂණ. තමන්ගේ පෞරුෂත්වයේ ලක්ෂණ අනුව අනිත්‍ය ලක්ෂණ වෙනස් වෙනවා. නමුත් හුඟදෙනෙක් අනිත්‍ය ලක්ෂණ ප්‍රකට වෙගෙන ඉන්නකොට ඒක අවමාන කරනවා, ආරම්භ මාන කරනවා, ගුරු මාන කරනවා. නැත්නම් විවිධාකාර දේවල් කරනවා. ඒකට වෙන්නේ අර ඊකාව ඇතුළාන්තේ දක්වන්න බැහැ. එක දිගටම අනිත්‍යත්වයේ බලමින් බලමින් කරන වැඩේට අපි කියන අනිච්චානුපස්සන. අනිත්‍ය අනුව බලනවා කියන්නේ. මේකට ලොකු විරක්යක් ඕන. මේකට ලොකු මේ අභියෝගශීලී කටක් ඕන. ආක්‍රමණශීලී කටක් ඕන. ඒ කියන්නේ යෝගාවචර වදින්න වටිනවා කියන්නේ. යෝගාවචර ජීවිතේ වදින්න වටින්නේ ඒ වගේ අනිත්‍ය ලක්ෂණේ දකින්න. කුරෝසුතු දෙන ආශල් පසාවක සීමු වෙනවා. සිවුම් එක අතිශීලයි. ආශ්වාසයේ මුලට වැඩි මැද වෙනස්ක වෙයි. මැදට වැඩි අග වෙනස්ක වෙයි. ප්‍රශ්වාසයේ මුලට වැඩි මැද වෙනස්ක වෙයි. මැදට වැඩි අග වෙනස්ක වෙයි. ආශ්වාස ප්‍රශ්වාස දෙක නෑර හිඩසක් වෙයි. ආශ්වාස ප්‍රශ්වාස බලන්න හිත නාම ධර්මයක් බව ආශ්වාස ප්‍රශ්වාසයේ රෝග ධර්ම බව මේක එක එක එක එක පැතිකට වල කරලා යනකොට මේක තමයි මේ අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ. මේක වැඩි නාමයක් මේක අඛණ්ඩ වෙන කාලෙට සතියේ ප්‍රමාණිය දිගට බලන්න ලොකු හැඟීමක් ඇතිවෙනවා. එතකොට තමයි ආනාපානේ සියල්ල දැක්කා කියලා අඥාන ලක්ෂණ දුර වෙලා ආනාපානම පැටිකල ඔකොලම දැක්කා. අපි කම්මත කරගන්නවා. දැනගන්නකොට මොකද වෙන්නේ? ආනාපානේ තියෙනවද නැද්ද කියලා අල්ලගන්න බැරි තරම් ඉතාම සියුම් තත්ත්වයකට පත් වෙනකොට ඒ පුද්ගලයා එතනින් නැති වෙනවා. බලන්නේ පුද්ගලයා නැති වෙනවා. ඒක ඒකකට තේරෙන්නේ මහ විශාල විඤ්ඤාණයක් වුණා. ඉතින් ඇත්ත ගන්න විජාට බලන කර්ම දිනාව කැලේ ගේන්න තියෙනවා කියන්නේ. කී සැරයක් අපිට කියලා දුර වැඩි. ඒ මොකද හේතුව? අපි දන්නේ ලෝකේ මේ කය කියන මානෙ විතරයි. මේ ජීවිතය කියන මානෙ විතරයි. ඉතින් මොනක් කොක්ක වෙච්ච ගමන් අපි කරන්නේ ආයේ කය ඇවිල්ලා අතලා බලලා හිතකොට සන්තෝෂයි. ජීවිතයට ආව සන්තෝෂයි. නමුත් බුදුදහම මේක දන්න නිසා උන්වහන්සේ මේ ආනාපානී මාර්ගයේ මේ ඇතිතැන ඉඳලා නැතිතැන දක්වා මනාව වෙලාවට මනාවතාවට යන්න මේ සතිය පුරුදු කරලා පස්සේ යම් දවසක ආනාපානී සීල සීයක් නමුත් නොවැටෙන්නේ. මේනම මට ජීවිතේම කරගන්න ලැබේවා. පැයක් ඉඳලා වේවා දෙකක් ඉඳලා වේවා කියන තරමට අපිට ධෛර්යයක් අනුලාසක් හිතන්න. අපිට කොම්බකනාක දවසක් හිතන්නේ. අනිත්‍ය ලක්ෂණ බාර ගන්න දවසක් හිතන්නේ. අන්නේ තොරතුරු අවිද්‍යාව නැති වෙන විද්‍යාව පාර වෙනවා. පිළිගන්නේ කියන නීවරණ ධර්මයට කාරණායි කියන්නේ. නීවරණ ධර්මයට පොතේ ප්‍රදාන කරන්නේ අචක්ක කර්මෝ අඥාන කර්මෝ චක්ෂුෂේ නැති කරන අන්ධ කර්ම දෙයක් ඥානෙ නැති කරන දෙයක්. නීවරණ මොනක්වත් නැති වෙනකොට ආනාපානේ ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නොදැනෙන මට්ටමට යනවා. එතකොට නොසැලී ඉඳලා. අපි දැන් මේ අන්තම් මේ අනිත්‍ය දුක අනාත්ම කියන මාළිකාවට ගොඩ වෙන්න හදන්නේ මේක හොඳට මට ඇතුලේ බලා ගන්න නම් මම මොකද කරන්න ඕන කියන සත්‍යයක් මට ඕනේ නැහැ. මම ඉන්නවද නැද්ද ඇද්ද කරලා බැලීමක් ඕනේ නැහැ. මම මේක ඇතුලට යන්න ඕනේ කියනකොට සංස්කාර නැති මේක සකස් කරන්න පුළුවන් ගැතිය නැත්නම් සාමුලේ නුඹ කඩලා ගියා වගේ මොනම කාලණයක් කරන්නට වෙනවා. පුදුම බයක් තියෙනවා ඒ බය ගොඩාක් තියෙන්නේ මේ කුමාර සැප විඳලා කය වඩාගත්තට. ඒකෙම නිත්‍ය සංඥාව ගොඩාක් පුහුණු කරපැත්තන්ද අනාහාරපරි නැති වෙනකොට ඉන්න තැන නැති වෙනකොට තම දෙවියව පවත්වන යන බැරි වෙනකොට පුදුමාකාර බයකට එනවා. කවදාකවත් මේ කතාවේ නැතුව අන්ති ලක්ෂණ අපිට තේරුම් ගන්න හැම වෙන්නේ අනිච්චානුපස්සනාව කරන්න හම් වෙන්නේ නැහැ. ඒකත් අනිත්‍යතාවය වටහා ගන්න වෙන්නේ. ඒ කියන්නේ මති මතවල පිළිගැනීම වල දැනීම වල වැටහා ගැනීම වල ලොකු අනුභවයක් වුණා. භාවනා කරත් කොච්චර නැත්නම් ප්‍රතිඵල වෙනවා. නිසා මේ සංස්කාර ඇති වෙනවා නම් අනිවාර්ය ලක්ෂණ තමයි චේතන. සංස්කාර කියන බවට අපි දැනගන්න පුළුවන් ඉන්නේ මට යමක් කිරීමේ ගන්න ගැඹුරාය ගැම්මක් ජරය චේතනාව අදිෂ්ඨානය පෙරණිමිත්ත పూర్ව අදාහ භාවයෙන් පටන් ඒ තාකල් චේතනාව වික්‍රේ කම්මදාන කියලා ප්‍රවචනාචි බොහොම කෙටි සාකච්ඡාවක් කරන්න කියලා විදිහ තියෙනවා ඒ තාකල් ප්‍රතිපල පිටිකේවලාපි පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආඤ්ඤාවි සංඛාර කියලා සමහර කුසල කර්මය සමහර අකුසල කර්මය සමහරව කුසල අකුසල නැති කර්මය කියලා තුනට කැඩුවද තුනෙන්ම ගන්න සංසාරේ වදින එක විතරයි. පිටාපි සාමාන්‍ය ගණන්ක මෙලි කියන පුඤ්ඤානි සංකාර හොඳනේ. පුඤ්ඤානි සංකාර හොඳයි. ආනන්දානි සංකාර කියන්නේ නැහැ. ඒ නිසා කියන තත්ප්‍රමාණ පින් කරගෙන පින් කරගෙන යනවා. කරගෙන ගියාට මේ පින් එක කිව්වත් කවදාකවත් සංසාරේ අපි බලන්න බෑ. මේ ඔක්කොම හැම සංසාරේ දික් කරන්නේ. හොඳින් හොරාකේ. තවත් නිකම් මතක් කරනවා අපි කර පින් කරන නිසා තමයි අපිට මේ විදිහේ පාරමන්තයක භාවනා කරන්න හම්බෙලා තියෙන්නේ. අපි අද කරන පින් වලින් මේට වැඩිය හොඳ තැනක් අපිට හම් වෙයි කියලා හිතනවා නම් ඒකත් ලොකුම මොනකමක්. දැන් කරන පින් වලින් මේට වැඩි දෙයක් හම්බෙන්නේ නැහැ මේ දැන් අපි කල්පනා කරනකොට චෙක් කරනවා. අපි සාමාන්‍ය ලෝක ජනතාවය බලනකොට සාමාන්‍ය ලංකාවේ දරුවෙක් බලනවා අපි සාමාන්‍ය මට්ටමකින් ඉන්නවනේ. සිද්ධිකේ කියන බවවලේ කියන ඒ බලන්නේ කියන විදිහ දුක්ඛ. උද්දක දරුවක් කියන විදිහ කාගරි හිතක විවේක බුද්ධියට මේකක් තියෙනවා කියලා. පැය 24මයි. කොයිට වැඩි අපි ඉගෙන ගත්ත කොහොමද? ඉතින් සංසාරේ හොඳ තනක් ආවා. මේ අමුවිච තනක් ඉඳගෙන ආය කරන පිනක් නැහැ. එකම දේ තමයි සංස්කාර නැති කරගන්න. විසංඛාරගත චිත්ත භක්තියට පත් කරගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම වැඩේ. තමයි ඉදිරියට පත්‍ත්‍ය ආරමුණට කෙලින්ම මොන දෙයක්. මේක වේවා මේක නොවේවා මේකෙන් වැඩි වේවා මේකෙන් අඩු වේවා චේතනා යම් ආකාරයකට බලපානවා. ඒ කියන්නේ පැහැදිලිවම අපි සංස්කාරවත් කරන කර්මයක් කරනවා. එනත් එකක් මේ වර්තමාන මොහොතේ ඡාදනය වෙන වර්තමානයේ ඇත්ත ඇති දැකීමේ ශක්තියට. නමුත් මේ සංස්කාර මට්ටමේදී මේ සංසාර වලවල කම්වට කෙලෙස් වට විපාකට කඩන්න පුළුවන් ගතියක් නෑ. මේ විචාර ගැඹුරට. මුත් මේ ඥානෙ අවබෝධ කරගන්න මෙතන තෝකක් තියෙනවා. නොදැනීම නිසයි රැස්කිරීම කරන්නේ. දැනීමක් තියෙනවා නම් අපි අර සමාජවාදී රාජ්‍යයක වස්තුව දැන් සතු වෙලා තියෙනවා නම් අපිට රස කරන්න දෙන්නේ. ඒ වගේ තමයි මුතු මහන්සියලා අතර සාංගික වස්තු රස කරන්න දෙන්නේ. ඒතර තුන කොහෙන්ද ගන්නවා. දෙමෙරි තාම ශ්‍රේෂ්ඨ අදහස්. ඒක කොච්චරද කියනවනම් අපේ ලංකාවේ වාඛන්දුරු මේ උදජානනාති දේශනා කරපු මේ රැස්කිරීම නැති නැත්නම් මේ සාංගික සමාජයේ වෙන්නේ නැති මේ සම සමාජය කියලා හිතලා එනකන් කොමියුනිස්ට් ධර්මය කියලා අපේ හාමුදුරුවෝ තිස්කන් වල හතරස් ගන්න පුතුම විදිහට මේ සමාජා සමාජවාදී සම සමාජවාදීකට කියනවා. විද්‍යාවේ කියන හොඳට පේනවා. ඒ අදහස් කියන හොඳ දෙයක්. මොකද ඔක්කොටම සමාජික වාසනාවක් තියෙන රැස්කිරීමක් නැති සමාජයක්. නමුත් සර්වඥාන්සේම දෙයක් රැස්කිරීමක් නැති සමාජයක් අනුමත කෙරුවේ ගිහිදී අතහැර ගත්තා. අනිත් තැන පාරෙන්නේ හරිනම් හොඳයි. ඒක තමයි ඇත්තටම මේ සංස්කාර නැති ලෝකේ. ඒ නිසා අපි ළඟ රැස්කිරීමක් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. මේ බණින් අපි මතක් කරගන්න තියෙන රැස් කරන හැම වෙලාවකම මතක තියාගන්න ඒ රැස්කීම දිවිවෙන චේතනාවක් නිසායි ඒ නිසා කැමැත්තෙන් හෝ විවාකමැත්තෙන් හෝ අනේ කර්ම රැස් වෙනවා. මේක දැනගැනීම අවිද්‍යාව දුරු කිරීමට හේතුව. නොදැනීම කියලා ලාභයක් නැහැ. හැබැයි දැනගත්තා කියලා හොඳකුත් නැහැ. දැනගන්න තමයි අදුපාඩුකම් ටික. තමයි කෙලස් ටික. තමයි කියන කෑදරකම්. කැහුලා. තණ්හා. මේක දැනගත්තා කියලා වැරද්දක් වෙන්නේ. මම ඊයේ මතක් කරා මෙන්න මේ න්‍යාය කවදාකවත් අල්ලමු ගෙදරට එන අය කයිවාකම් බලන්න නම් යොදන්න යන්නේ. ඒක හරිද? ඒක අපි කයිචයක් නෑ. වෙන කෙනෙක් ප්‍රශ්න දෙනක් අපිට ප්‍රශ්නයක් නෑ. මේ කතා කරන්නේ මම දැන් මෙතන කියලා කිව්වේ අපිට යම් රැකීමක් වෙනවා අපිට ඉදිරියට සංසාරට එන්න. ගත කරන සෑම චිත්තක්ෂණයකම සතියෙන් සමාධිය ගත කරනවා ඒක අවිද්‍යාව දුරු කිරීමට හේතු වෙනවා. ඒකෝද රැස්කිරීම නෑ හරියට කෙලින් කරපු ඉඩකට උඩට අබෑටක් කරනවා වගේ එක අබෑටයක්වත් හිටියේ නෑ. ඉදිකට පැත්ත දන්නවම යට කරගෙන අබෑට පෙරෙනවා. කෙලින් කිව්වොත් යනවා. ඒ වගේ එන සිට ජීයෙන් ගත කරන සෑම චිත්තක්ෂණයකම අවිචාර නැති වීමට ගත්ත මූල කර්මස්ථාන 11 ආකාර දැන ගැනීම කියන පැත්තේ හෝ අඥානි නැති කරගතියි. එහෙම නැත්නම් සංස්කරණය කරන්න බෑ. සංස්කරණය කරන්න දෙයක් නැහැ. එකතු කරන්න දෙයක් නැහැ. දේවල් ඉබේ සිද්ධ වෙනවා. තමන්ගේ නිකන් පාරමින් ගිලිහෙන්න ගතියක් තේරෙන්න පටන් ගන්නවා. භාවනා කරනවා කියන්නේ භාවනා කෙරෙන තැනට ඒක පටන් ගන්නවා. ආන ඔයකත් ඉවසන්න බැරි නම් කවදාකවත් මේ අවිද්‍යාවච්ච සංඛාර කියන தත්ත්වය තේරුම් ගන්න බැහැ. අවිද්‍යාව ඇති තාකල් සකස් කරනවා. දැස් කරනවා. අවිද්‍යාව නැති තැනදී සකස් ක්‍රියේ දස්ක්‍රියේ වෙන්නේ නැහැ ඒක චේතනා නැහැ එතකොට වෙච්ච දෙයක ඉන්න දෙයක කියලා දෙමලින් කියන වෙච්ච දෙයක් මොකක්ද ඒකට සාදර වෙලා ඉන්නයි ඒ නිසා සත්‍ය පුරුදු කරනකොට මතක් කරනවා මේ තමයි වේදනා ධාරාව කරන ශබ්ද ධාරාව කරන හිතවිලි ධාරාව කරන ඒ අතරමැද අනුබාහිතේ නැත්නම් සක්මන්ට හිතේ කරන ඉතින් මේ අර ආනාපාන ප්‍රාසට නැත්නම් භාවනාවට සක්මන් භාවනාවට මේ වේදනා හිතේ ශබ්ද පුදුමාකාර විදිහට කරදර කරන අපට බලපෑම් කරනවා වගේ තමයි පේන්නේ. ඉතින් හැම වෙලාවෙම අපි ආනාපාන ගැත්ත කළා අර ධර්මත් එක්ක හැප්පෙනවා. වේදනත් එක්ක හැප්පෙනවා. ඉතින් මේක හැප්පෙන ඇත්තට මෙවයිනේ අපිත් එක්ක හැප්පෙන්නේ නෙවෙයි. හොඳට බලන්න. ඒක කොල්ල බලහින් තියෙන්නේ. අපි කියන එකට අපිට තිබ්බ ගමන් මේක අපිට කරදරයක් වටපත් වෙනවා. නැත්තම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙම එනේන දේවල් දිහා ගැළවීම සඳහා උපමාවක් විදිහට කියනවා. Taman ගඟේවා කයින්ද ගිහිල්ලා ඉවුරු වාඩි වෙලා. වාඩි වෙන ගඟ ගලන දිහා මේ බලාගෙන ඉන්නවා. ඒ වගේ අසුචි පාවෙනවා. මල් කී පාවෙනවා. කුණු පාවෙනවා. හැම දෙයක් පාවෙනවා. එකම දෙයක්වත් හොඳ අන්තරකක් වලින් බලන්නේ නැතුව අපි ගිහින් මේ ගාඩ කකුල දැම්මොත් පය දෙන්නේ කකුල කැඩේ. අත දැම්මොත් අත දෙන්නේ පය ගාඩ කැඩේ. අන්‍යම අත බය ඇලිගසින් තොරව මේ ගලන ප්‍රවාහය දිහා හොඳට බලන්න අනිත්‍යතාවයේ ඇරෙන මොකද තුවේ. එහෙම නේ අපිට මොන කරලා තියෙන ආනාපාන නිට්ටි වශයෙන්ම ලක්ෂණ. නිත්‍ය වශයෙන් සද්ද නැති වෙන්න නිත්‍ය වශයෙන් වේදනා නැති වෙන්න කවදාවත් එකයි කරන්න තියෙන්නේ ඒවා අනිත්‍ය ලක්ෂණය වෙනුනේ වෙනස් වෙවි යනවා අපි මේකට ඇඟිලි ගන්න නැතුව මේ වැඩේට වාම් කරගන්න අලවංගුවක් වාගේ ආනාපානි ගන්නවා මිස වෙන මොනම ප්‍රයෝජනයක්වත් නෑ ආනාපාන මොකද ආනාපාන කියන්නේ අපි දන්නේ හිතේ මෙච්චර හිතේ තියෙනවා කියන්නේ අනාපාන හිතේ නැත්තම් අපි දන්නේ නැහැ අපිට මෙච්චර වේදනාවක් තියෙනවා. අනාපාන හිත සංසුන්නේ නැත්තම් අපි දන්නේ නැහැ අපි මේ සද්දෝලේ මෙච්චර කරදර වෙනවා කියන්නේ. මට මතකයි ලොකු ස්වාමීන් වහන්සේලා එහෙම මේ කොළඹ ගිල් වස්සසලා උන්වහන්සේලාට මාස තුනක් ඒ ගිහි උඩටත්ව ගියා. මෙන්නම තරහ වෙලක් තියෙනවා. යටගත්වේ අම්ල රාත්‍රී දරුවකට වෙන්නේ. අර කැලේ ඉඳලා ගිය නිසා අර පොඩි කතා කරන වචන පාඩම් දෙකලා භාවනා කරනකොට ඒක කරද්දේ කරච්චලේ කැම්බල් එකට හැංගෙනවා. ඒ පල්ලයට ලබන්නේ අම්මලා තාත්තලා භාවනා කරනවා. උදේ ඇතුළට පොඩි කැම්බල්. ඒක කරා. භාවනා කරනකොට විශේෂ අර කෙනෙහි ගතිය, පීරි ගන්න ගතිය නැහැ ඒක ගණන් නොගෙන ඉන්න පුළුවන් ශක්තියක් හිතේ. බලන්නකමක් නැහැ. ඒ නොංජල් කරන්නේ. අන්නේ ගතිය ඉදීමෙන් තමයි අපිට ආනාපාන ධාතය නැති තැන කොහොමද සාධ්‍ය ඇති තැන කොහොමද කියලා දෙක බලා ගන්න පුළුවන්. ආනාපානේ ප්‍රියමනාප කාලෙ වෙන්නේ කොහොමද අප්‍රියමනාප කාලෙ වෙන්නේ කොහොමද කියලා බලා ගන්න. අනිවාර්යෙන් පහෙන් පාඩක කීතු. අන්නේ බාධක කීටි දිගට ආනාපාන කරන විදිය විතර ආනාපාන පිළිබඳව අවිද්‍යාවයි මෙල විද්‍යාව පාඩක. එතකොට ආනාපාන සකස් කරන්න බැරි තත්ත්වයකට කොටින්ම ආනාපාන සති භාවනා කරන්න බෑ භාවනා වෙනවා ඒකට කියන්නේ තමන්ගේ පාලනය ගිලි වුණා වගේ සරුබලේ මූල කඩලා යන්නේ අන්න ඔතෙන් තමයි අර වීර්යයේ දෙවෙනි තුන්වෙනි මට්ටම ඕන කරන්නේ මේ කියෙද්දි ඒක ඉබේම වෙන්න තාම තුනියට සද්ද හොඳ දැනෙනවා වේදනාවක් දැනෙනවා හිතවිලි දැනෙනවා ඒව රට වෙලා ආනපාන හැංගිලා තුනියට පවතිද්දී ඒක විශ්ලේෂණය පුළුවන් දෙයක් ඒක දෝෂයක් නෑ ඒකෙදි ආනපාන හර තුනී තත්ත්වය බලාගෙන හිටියොත් සතියට පුළුවන් ඒවා ඒක තමයි සති බලය කියන්නේ බලවත් සතිය කියලා කියන්නේ කිසිම බාධාකින් ආනපාන දෙන්නේ නෙවෙයි ඒක ආරම්භ කරනවා කටපිට තීටි තානාපාන බලස් කරගෙන පුළුවන් නම් අපිට තේරෙන පටන් ගන්නවා. ඒක දියටින් ඉඳලා කියනවා වැඩක්. නමුත් පුළුවන්. ආනිය කරගෙන කරගෙන යනවා අපිට තේරෙනවා භාවනා කරනවා කියලා මොකක්වත්ම කියන්නේ කෙරෙන දේ දිහා නිරවුල්ව බලාගෙන ඉන්න ආනාපාන පිළිබඳව ඒ සියලු පැතිලක් ගැන කියනවා. එහෙම නැතුව අපි හැමදාම ශක්තිමත් වූ හොඳට ප්‍රකටවන පන්ති බීජ කියලා අදහමින් කටයුතු කරනවා නම් මොකද මේ බයින්නේ නැහැ ඒක වෙන්නේ. ඒකවල බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට ආනාපානය කරගෙන යනකොට එන පුංචි වේදනා හිතේ ශබ්ද කරදර. දැන් ලොකු වේදනා හිතේ ශබ්ද කරදර තියෙදි ආනාපානය නොසිඳ පවත්වීමම උත්සාහ කරනවා. මේ සාර්ථක වෙච්ච දෙයකදී එයකට හරි ලේසියක් වෙනවා සක්මන් කරනකොට එන වේදනා තත්ත්වයේදී ගණන් නොගෙන කරදරයක් නොකරගෙන යන්න. අන්නේදී අමතර කාරණාවක් වශයෙන් නමුත් ඒක භාවනාව දාන සම්බුදුර මතක් කරගෙන පුළුවන්. මේ හිතවිලිත් එක්ක ආනාපාන සක්මන් භාවනාවේදී තියෙන සම්බන්ධතාවය ආනාපානයත් එක්ක සක්මන් හිතවිලිත් එක්ක සම්බන්ධතාවය බොහොම ලස්සනට වෙන මොකක් ප්‍රකාරයක්. විශේෂයෙන්ම සක්මනේ වැඩහරි කෙරීගෙන යනකොට විනාඩි 20ක් යන පස්සේ හොඳට පය කියන කියන වාරේ වම දක්න වශයෙන් කියනකොට තේරෙනවා මේ වම දක්න කියලා මෙනෙහි කරමින් අවබෝධ කරමින් ඉන්න අතර වාරේ මේ පැදුරට යන්නේ තමයි ඇවිදින කාර්බට් එකට යටින් වගේ හිතවිලි දෝරේ කලින් මුන්දායිට ගියාට පස්සේ මුදුරට ගන්න කිසිම විදියකට නතර වෙලා නැහැ මේ හිතවිලි නේද කියලා නතර වෙලා හිතවිලි දිහා බලපු ගමන් වම දක්නවා හිතවිලි හිතේ. ඒ හිතවිලි තියෙන කමන්නේ වම දක්නම කරනවා කියලා බලනම හිතවිලි අන්තර්ගතේ නැහැ. මේ මොලේ හිතේ හිතවිලි අල්ලන්න බැරි කප්පට. ඒ චෛතන්‍ය තේරෙනවා Taman ඡන්දේ දෙන්නේ. කැමැත්ත දෙන්නේ වම දක්නට නම් හිතවිලි ඒ වම දක්නට කැමැත්ත වෙන ශක්තිය නිසා දුර වෙලා නිකන් කුරුවල් වෙලා රැකලා මට මේ හිතවිලි තියෙනවා නේද මේක හොඳ නැහැ කියලා බැරි වෙලා අර හිතවිලි ගියා කියලා කියොත් කොහොමද අපුණ දෙක අමතක වෙන්නේ. අන්න ඒ වගේ ඒක තේරුම් ගත්තොත් තේනවා මේ දෙකම සම මට්ටමේ තියෙනවා. අපි කොයි කෙනාටද හොඳින් හෝ නරකින් අත දෙන්නේ ඒනම තමයි අපිට කර්ණා විශ්ත වෙන්නේ. ඒක නිසා මේ දේ දැනගත්තොත් පරියන්කට අපස්සෙ තේරෙයි හැම වෙලාවකදී මේ හිතවිලි එන්න පටන් ගන්නවා. යම්ම වෙලාවක මේක කරදරයක් කරගත්තොත් අර කැලි කැලි කියන හිතේ ධම්මලකට පොරුක් කරගෙන ඉන්නවා වගේ එක දිගට යනවා හිතේ අන්තපතේ තේරෙන්න පටන් හිතවිලියේ කැලි කැලි කියේදී මූල කර්මස්ථානයටම ප්‍රකටතාවය දීගත්තොත් හිතවිලි නිකන් මේ අකාල වැටෙන කුරුම්බැටි වගේ කිසි බලයක් නැති නිකන් කලල රූප බවට පත් වෙලා ඒ වගේ ශක්තියක් තියෙනවා මේ මේ தත්ත්වය ඉක්මවල ඉදිරියට ගියනකොට තමයි මේ ලෝකයේ මේ අස්ලෝ ධර්මයේ කම්පා නොවි ගත කරනවා කියන්නේ. ලෝකයේ මොන දේ තමයි කිව්වත් ඉක්තුත් බැන්න තමයි ගිනාපු පරමාර්ථ දිවෙට ගෙන යන්නේ ශක්තිය ලැබෙන්නේ. මෙන්න භාවනා කරනකොට එන කරදරවලට තෝර බේර ගන්න නැතුව කලින් පූර්ව නිගමන නැතුව ඉවරිය බලන්න හිටියොත් අපිට පේනවා මේ ඕන තරම් හිතුවේ කියන එක කරදරයක් කරනවා ඒක තමයි බව කියන්නේ ඕනේ කල්පදයන් නොකරගෙන මූල කර්මත්තාන නම් තමයි බෞද්ධයන්. වෙන කිසිම කෙනෙක් ඒ හිතවිලි වල කිසිම අපිය කෙලෙසන් වුණාවක් නැහැ. ඒකට පාවකයි ස්වාමීන් වහන්සේගේ පොතේ පරිවර්තනය කරනවා කියලා තිබුණේ අපි සාමාන්‍ය වීදිකට ගහලා ඇවිදිනකොට ඒ විදිය ගොඩාක් මගේ වෙනවා. සමහරක් අපි අනදිහට යනවා සමහරක් අපිට විරුද්ධව විහාරට යනවා. ඉතින් අපි හිතුවොත් එහෙම මේ වීඩියෝ කොහොම කලබල වෙයි. දැන් මට ගමන යන්න බෑ කියලා අපි පැත්ත කරලා වීඩියෝ කලබල හින්දානම් හිතුවොත් හෙට උදේ වෙන කමලා හැටියක් අත් ඒක වෙන්නේ. මොකද මේ මිනිස්සු වැරදි අපිට අපේ වගේ නෙමෙයි. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මොකද්ද මේ වීඩියේ මගේ ඇඟේ හැප්පෙන්න කවුවත් වෙන්නේ නැත්තම්. තමයි මේ වීඩියෝ එක යනකොට අනන්තවත් එහාට මෙහාට යන මිනිස්සු දකින්නවා. හොඳටම මූණට මූණ දාලා වගේ මිනිස්සු එනවා. නමුත් ඒ කිසි කෙනෙක් අපි හම් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන කොහෙද යන්නේ? පාරේටම ගිහිල්ලා මූණට මූණ දාලා අපි නිකම්ම දැනියක් වුණා. අයියෝයි මගේ මූණ සැප්පෙන් ආවේ කියලා. ඒ මනස තමයි හොටු වගේ හැප්පෙන්න. නැත්තම් කවුරු අත්තර දෙනවා. ඉතින් අපි මේ මිනිස්සුගේ බාහිර අපි යන්නේ කියලා දැනගෙන අපේ ගමන කරගත්තු මිනිසු නැති පාරක තමයි මේක යන්න බැරි වෙයි. මොකක්ද අපිට උන් පැන්නේ නිසා හිතවිලි වලින් අහන්න එපා ඇයි ආවේ කියලා. ආපු ගමන් ඩොලර් ගත්තොත් එයා කකුල දාන්න ඇති. ආයෙකින් කරන්න. ඒගොල්ලෝ ඉතින් පරිදියක්. වේදනায়න වේදනා ගිය පරිදියක්. ශබ්ද එන ශබ්ද එන පරිදිය ඔය එකක්වත් අපිට කියන්න විශේෂයෙන්ම බාහිරලයිනේ මේ රටවල කොම් දෙකලා තියෙන බාහිරලයිනේ වීදියේ ඉන්නකොට ලංකාවේ කොච්චර මහබලපාල වෙන්නේ හැම දෙයක්ම විකුණන්න ගෑලාම ගෑලාම යනවා. අපි නිකම කාමී වංශිකුට කතා කරොත් වහාම දුවගෙන ඇවිල්ලා මොනවා හරි යගේ කරනවා. ඒක පාරවැටි මිනිස්සු කවදාකවත් නෙමෙයි උනන්දු වෙන්නන්නේ තමයි ඇත්තටම අවශ්‍ය නැහැ. ආන ඔය උපක්‍රමය තමයි අපිට තියෙන්නේ. ආනාපානය කරනකොට ඒව නතර කරන්නේ කවදාකවත් වෙන්නේ අපිට ආනාපානය පිළිබඳ පූර්ණ විද්‍යාවක් හැම පැත්තම දැක්කම ඕනේ නෑ. පටන් ගන්නකොට ගොරෝසුට තිබිලා විශේෂයෙන්ම සිවුම් වෙනකොට ඒකට එන අභියෝග ප්‍රමාණය වැඩි වෙනවා. අන්නේ වැඩි වෙනකොට සකස් කිරීම නොකර සංස්කරණය නොකර එන තාලෙට බලන්න පුළුවන්. මේක කවදාකවත් සංසාරේ භවචක්‍රේ කැඩිලක් නෙවෙයි. නමුත් භාවනා ලෝකේ විශාල ආලෝකයකට මේක කවදාකවත් සමත භාවනාවේ අවු වෙන්නේ නැහැ. තමයි භාවනා කරන සද්දයක් කරනවා සද්ද අයින් කරන්න උත්සාහ කරනවා. වේදනාවක් කරනවා වේදනාව අයින් කරන්න උත්සාහ කරනවා. හිතවිලි එනවා නම් හිතවිලි අයින් කරන්න උත්සාහ කරනවා. පුළුවන් තරම් අනවරණේ බහුල කරනවා. විපස්සනා වීම කරනවා. විපස්සනාදී ඒවට ඉඩ දෙනවා. හැබැයි ඒවට අර පරිවර්තන වලට ගත්තා වගේ දොර අරින්නේ ඒවල එළියෙන් යන්නයි. යාම යනවා තමයි තේරුම් ගන්නවා. දවසේ ඕනම වෙලාවක ඉඳගෙන ඉන්න මේ වෙලාවේ හාස්කර තමයි ඕන චිත්තක්ෂණයක තියෙන්නේ. එතෙන්දි මේ වැදගත් දේ මේකයි කියලා දැනගෙන ඒකට හිතව දාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම අහකන දේවල් ඇවිල්ලා වැද ගන්න ගැතිය ඉබේම නැති. ඒකද කියනවා ආනාපානීය බලනකොට හුඟක් වෙලාවට විපස්සනා කරනකොට මතක් කරලා දෙනවා ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරලා දෙකේ ගැටි ලක්ෂණ වෙනස් දැක්කා. ආශ්වාසයේ ස්වභාවික ලක්ෂණ කොහොමද? ප්‍රශ්වාසයේ ස්වභාවික ලක්ෂණ මොනවද කියලා. ගුරුවරයෙක්ගෙන් අහනකොට ඔබ දෙක එක සාමාන්‍යයෙන් එහෙම මෙහෙවල නැහැ. ඒ මෙහෙවල නැත්නම් ඒතර කියන්න. හැබැයි තේරෙන්නේ. තේරුණාට ඒක හිතලා බලන්න විශේෂණය කරන්න කියන්නේ. මොකද අනිත් දවසේ කියලා හොඳට බලනකොට ආශ්වාසයේ ලක්ෂණ මෙහෙමයි ප්‍රශ්වාසයේ ලක්ෂණ මෙහෙමයි කියලා ප්‍රතිවිරුද්ධ ලක්ෂණ රාශියක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පෙරකට වඩා ආනාපානට මේක මේක කික්කේ. ඒක හරියට සාමාන්‍ය කියනවා පොලිසියට අපරාධකාරයෙක් අල්ලගත්තාම නම් අපරාධකාරී. සැකට අල්ලගත්ත පොලිසිය කරන්නේ ඒ මනුස්සයාගේ ලකුණු සේරම ගන්න. ඇඟිලි සලකුණු ඇස්වල පාට, දත්වල පාට, කොණ්ඩේ පාට, උස දිග පාට සේරම ගන්න. මැනගෙන ඉවරනේ ලියලා. එළිය දැනෙන දැස්සේ අර උඩ ගන්නවා කොහේ කියන්නේ අය අහුවෙලා මේ එක ලකුණකට සම්බන්ධ වුණොත් අමාරු වෙනවා ඒ වගේ තමයි ආශ්‍රද ප්‍රසවාසී ආවට පස්සේ හොඳයි එන්න ගියා කියලා කරවන්නේ නැතුව ලකුණු සේරම ගත්තොත් අපිට අනිත් දවසේ ආනාපාන අනිත් කලබල අස්සේ හිටියා වේදනා හිතේ සාධන දෙහිටියා ආශ්‍රාසය ප්‍රසවාසය ඒකලම තමයි පුළුවන් කුරුළු බිම්බන් හදාගන්න නැතුත් මේ වැඩේ කරනවා ඒ අවශ්‍ය කුරුල්ලේ අල්ලගත්තට පස්සේ ලකුණු සියල්ලම අරගෙන තමයි කුරුල්ලම දාන්නේ. ඊට පස්සේ ඕන දැනගිය කුරුල්ලා දැක්කොත් එයා දන්නවා මෙන්න මේ පරිසරය තුළ තමයි මේ කුරුල්ලා හැදෙන්නේ කියලා. එයාගේ වැයික්‍ය අල්ලගන්නේ කියනවා. ඒ වගේම ආශ්වාස ප්‍රශ්වාසයේ පළවෙනි දවසේ ඔක්කොම අල්ලගන්නවා. මුදුවට ඒක අල්ලගන්න කටයුතු කෙරුවොත් එන්නේ එන්නේ එන්නේ ආශ්වාස ප්‍රශ්වාසයයි හිතයි අතර යාළුකමක් ඇති වෙනවා. සුවඳකමක් ඇති වෙනවා. මෙන්න මේ සුවඳකම ඇති වෙගෙන යන ඇති වුණාට මේ වැඩේ කරන් ටික වෙලා බලන්න ඉඳලා අරමුණ බලන්න ඉන්නකොට ඉන්නකොට මොකද වෙන්නේ භාවනා කරපුවාට දන්නවා මේ ආස්වාස සහ ප්‍රස්වාස දෙක අතර තිබුණාද විෂමතා එnde එnde එnde සම වෙන්න පටන් ගන්නවා ටික තැනකට එයි ආස්වාසෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා හඳුනගන්න වෙනවා ගුරු විලාසය අල්ලතයි නමුත් ඒක දිහා බලනකොට ආස්වාස ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න බැරි තරමට එනවා එතකොට හුඟක් වෙලාවට යෝගාචරයට රටහන් කරන්නේ කොහොමද? ආශ්‍රද ප්‍රසවාස නැති වෙන්නේ කියලා. ආශ්‍රද ප්‍රසවාස නෙවෙයි නැති වෙන්නේ. නැති වෙන්නේ මේ දෙක අතර තියෙන විෂමතාවය. ආශ්‍රද ප්‍රසවාස දෙන්නම මැරෙන්නේ මොනක්වත් හේයක් නැහැ. වේගය අඩු වෙලා තියෙනවා. මෙන්න මේ විෂමතාවයට එනකොට නැති උනායි කියන හදිස්සියකට ඒ නැතුව දැනට කොහොමද වෙන්නේ කියලා බලමු. ඒක කම්පනයක් වශයෙන්, චංචලයක් වශයෙන්, ආලෝකයක් වශයෙන්, පිළිවැදීමක් වශයෙන් මොකක් හරි වැටෙනවා තියෙනවා. ආනේ ඉතින් ඒක තමයි දැනගන්න ඕන ඉස්සල්ලාන උණුසුම් සිවිල් වශයෙන්. දිග කොට වශයෙන් තිබුණු දේ සමාකාර වුණාට පස්සේ හිත කියවන්නේ ඒක නැති වෙනවා. නම් තානාපතිය. මෙන්න මේ තත්ත්වයන්දී ඊගාට මොකද කරන්න කියන ප්‍රශ්නේ අහන්න නැතුව. දැන් නිින්ද කීක වැඩ නිදෙන්නේ නැතුව එනතන සැකපොතව නැතුව හැප්පිට හැප්පියාගෙන වැඩි අවධානයක තෝරනපන් බලන්නේ කියෝ තේරෙන පටන් ගන්න මේක නැති උනේ නෑ අඳුර ගන්න බැරි තත්ත්වයකට පත්වලා තියෙනවා නමුත් ආය ආයත් නැවත නැවතත් යාන්ත්‍රමද දෙකේ වෙන අහු වෙන මට්ටමට එනවා නැතිලා ආයෙ හරියට අවුලකට නැතිලා කොහොම නැති වෙන්නේ නැති වෙන්නේ හොඳ වචනයක් පාවිච්චි කරන භාවනාදී මෙන්න මේ தත්ත්වදී ආනාපානයේට සාදර වුණොත් අනදර කරන්නේපා සාදර වුණොත් එවි බැලුවොත් නිතර දිල බැලුවොත් සත්‍යවත් බැලුවොත් අප්‍රමාදීව බැලුවොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ආනාපාන කියන අරමුණ මෙනෙහි කරන හිතත් අතර හිත සංවේදන පටන් ගන්නවා දෙක ලඟ වෙන පටන් ලඟ වෙන්න වෙන්න වෙන්න මොකද වෙන්නේ ඒ දෙක අතර මැදම හිතවිලි එන තියෙන ඉඩපාඩු නැතිලා ඒ දෙක අතර මැද සද්ධාව තියෙන ඉඩ නැතිලයි. වේදනාවේ ඉන්න තියෙන ඉඩ නැතිලයි. ඒක හරියට මේ පොළව හොඳට වද්දලා අහගසලා තියෙනවා අතර මැද හිතස් නැත්නම් මෙච්චින්නත් දුරියට ගියා කොහොමද යනවා තනිලෑල්ල කොයි අතර මැද හිතස් තියෙනවා අතුගාමනේ හොතර හිතස් වලට දුරිය වැටිලා එහාට යනකොට නැති. ඊට පස්සේ දුරිය නැතුවට අතුගාවා අර හිතස්සල තියෙන දුරිය ඇවිල්ලා නිතරම පොළොව දුරිය සහිත වෙනවා. ඒ නිසා ආනාපානය සහ බල මෙනෙහි කරන හිත අතර හිතස් නැති වෙන මට්ටමට යාත්‍රතතාව දුවිලි නොරඳන තැනට යනවා. ඒක තමයි නිවර්ණයක් තැන කියන්නේ. ආ මෙතෙදි ගියාට පස්සේ ශබ්ද තියෙනවා ඇහෙනවා. කය වේදනා කියනවා කය දැනෙන්නේ නැහැ. හිතවිලි නැතුව. කොච්චර දුරට නැතිනම් කියලා කියනවනම් සර්වඥාන්සේ සඳහන් කරන උන්වහන්සේ දවසක් කුඹුරු මැද ගොයම් කපලා කාවලා මිනිස්සු අලුත් කන්නේට වැස්සට කුඹුරු වැඩ කරනකොට ගිහිල්ලා ගොයම් කපලා බාගන්න හදු පිටුම දුවක වාඩි වෙලා සමාපත්තියට සමවදී. සමාධිය බලනකොට කුඹුරු පිළිවිලා සිටිනවා. ඒ සම්පූර්ණ නාම පිටු ගිනවන්සු කතා කරන මොකද මිනිස්සු කියලා. කිසිම දන්නේ නැහැ හිණයක් ගහලා නුඹලෝ දෙන්නේ අයියාමලි දෙන්න බැරලා ගියා. හරබාරක් ධර්ම ඒ මිනිස්සු ඇක්චුලි මේ ඒ ආවිච්චය දැකලා කියලා. ඒකට සර්වඥාන්දගේ ආම ඔබ අසතෝයි. මම මේ මේ වඩුව තමයි කියන්නේ. ඔබ අසතෝකෝ නිහයිද නෑ. ඒ වගේ ත්‍රිමුඛයක නෑ. ඒ වුණත් මොනක සර්වඥාන්ද කියන්නේ. අකුණක් ගන්න මේ නවතර දෙන්නේ නෝන්නේ නැහැ හරපාරක් මැරි කියලා එහෙලයි වෙන කෙනෙකුට එහෙම සාමාන්‍ය ආධුනික භාවනා කරන කෙනෙකුට එහෙම වුණා නම් උඩ ගිහිලා ඉතින් පිටුමඩ ගලවලා උඩ ඉතින් ඒ තරමට අපේ හිත ආකයන් ශබ්ද කරේ ගන්න නටනවා ඒ මොකද හේතුව අරමුණ පිටත් අතර විශාල දුරස්තරක් තියෙනවා ඒක සමීප කරන්න හැටි දන්නේ ඒක සාධක නැහැ දන්නේ නැහැ. ඒක නම් මිච්ච හම්බෙන ආරක්ෂාව දන්නේ නැහැ. ඒක සමීප වෙන්න වෙන්න වෙන්න සකස් කිරීම අඩු වෙනවා චේතනා අඩු වෙනවා ඇත්ත ඇති හැටි වැටෙනවා කියන එක දන්නේ නැහැ මොකද අපි කවදාහක් සංසාරෙදිම ගිහිල්ලා නැහැ මම යන්න පුළුවන් එimhe යන්න නම් අර වේදනා තියෙන ශබ්ද තියෙන මේකේ තියෙන ඔක්කොම බාධා තියෙනවා ආනාපානේ යනකොට කොච්චර නිරසන කොච්චර ඒකාකාරී කොච්චර සියුම්නා ඒකටම සංකේත වෙලා බලන්න පටන් ගන්නකොට ඒකේ යතව අවිද්‍යාව දුරු වෙලා ආනාපාන වගේ දේ සමීප ඇසුරකට මුන්න තරම් ආසාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි කිසිම ඇඟිලි ගැහිමකින් තොරව භාවනා නිසින්ද වෙනවට කියලා මේ අවිද්‍යාව තියෙනවා නම් තමයි දැක්කීම් කරන්නේ අවිද්‍යාව නැත්නම් කිසිම දැක්කීමක් නැහැ අවිද්‍යාව තියෙනවා නම් තමයි චේතනා පහළ කරන්නේ අවිද්‍යාව නැත්නම් චේතනා පහළ කරන තරක් නැහැ කියන එක මේ ආනාපාන මුල් පියවරම අල්ලන්නේ. මුලින්ම කිව්වා මේ කියන්නේ නිවන් දකින්න කෙනෙක් නෙවෙයි. මේ භව චක්‍රේ කණවයි කියන එකක් නෙවෙයි. මොකද බය චක්‍රේ දුර්වල කරනවා. මෙන්න මේ විදිහට අලුතෙන් සංස්කාර ඇති නොවන තැනට ය아가න්න පුළුවන් නම් එතකොට අවිද්‍යාවට ඉන්න බැහැ. අල්ප රැස්කිරීම අගේ කරන්න කරන්න මේ අවිද්‍යාව තව පොර වැටෙනවා අවිද්‍යාව වැඩෙනවා. සංස්කාර තියෙන තියෙන සංස්කාරක නාය අවිද්‍යාව කරනවා. අවිද්‍යාව සංස්කාරක කරන අතර සංස්කාර වලින් අවිද්‍යාව ඇතිවෙන තමයි විෂම චක්‍රයක් වඩපත් වෙන්නේ. මෙන්න මේ විදිහට මේ සංස්කාර නැත්තම් මේ රැස්කිරීම මේ කියන චේතන පහළ වෙනකොට අනිවාර්යයෙන්ම අපේ හිත වැඩ කරන්නේ මේ ඉන්ද්‍රිය මට්ටමේ. රූප දකින සාධාන ගඳ බලන රස බලන අවස්ථාව. ඒ නිසා ඒ සංස්කාර කටයුතු ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න සක්‍රිය වෙන්න සක්‍රිය වෙන්න චේතනා බහුල වෙන්න වෙන්න හිත විචාර විඥාන විචාර වැඩකාරී බාහිර දුක්ඛාපන සහිත බරපතල මාත්‍යංශයක් ගන්න බරපතල වැඩක් සම්පූර්ණ සංස්කාර වල අඩු කරන්නේ විසංඛාර ගත වෙන්න යනවා නම් හිතේ කියන වැඩක් විඥානයේ කියන වැඩක් තමයි ඉන්නේ ඉන්නේ පටලවා නිසා අපිට බලා ගන්න පුළුවන් සංස්කාර නිසා විඥාන ඇති වෙන හැටි. මොකද අද අපේ වෙලාව පිළිබඳ ප්‍රශ්න තියෙන නිසා අපි විඥාන පිළිබඳව පුද්ගලිකව ලකුණු දැනගෙන මේ සංස්කාර කෙරුවොත් ඒ මතින් මේ විඥානය පණකොට ලබන හැටි ඒ සංස්කාර දුර්වල වුත් විසංකාරගත වුණොත් විඥානයේ තියෙන තද බල බලපෑම අඩු වෙන හැටි අපි හිතට කල්පනා. ඒ නිසා මේ වෙනකොට අපි පැයකට වැඩි වෙලාවක් ගත කරලා තියෙන නිසා අපි තේරුම් ගන්න ඕන භාවනා කරන යනකොට ඒ අවිද්‍යාව අපතල වැඩ කරන හැටි දැන ගැනීම කිසියම් අවිද්‍යාවක් නෙවෙයි විද්‍යාවක් කියන්නේ. ඒක නාටකයක් නෙවෙයි. ඒ වගේම තමයි කවුරුත් කියලා දුන්නා වැඩන්නේ. අපිම අවිද්‍යාව වැඩ කරද්දීම ලේ පිට දැක ගන්නවා. අස්පනා පිට දැක ගන්න නිසා අවිද්‍යාව දැක ගැනීම අවිද්‍යාවක් කියලා අවිද්‍යාව නොදකපු නිසා මේ සංසාරේ ගත කරන්නේ ඒ ප්‍රාර්ථනා කරනවා අපේ යම් මෝරකම යම් අවිද්‍යාව ඥානදරිම යම් මෝහයක් කියනවනම් මේ භාවනා කරගෙන පරියන්කේදීම අපිට ඒ අවිද්‍යාවේ තියෙන අඥාන කරන බව අපි අපිට දැක්කට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒක මේ හීනමානයක්වත් එහෙම නැත්නම් අපි විශ්ින් කළ යුතු නොහොබිනා එහෙම නැත්නම් මේ අවමංගල කර්මාන්ත හිතන්නේ මේ විදිහට කවදාකවත් මෙහාට බලන්න වෙන්නේ. ඒ නිසා භාවනා කරන තාක්කල් භාවනා වෙන්නේ කියලා හිතන්න. භාවනා වෙන්නේ භාවනා කෙරෙන වෙලාව. සංස්කරණය නොකරන වෙලාව. අන්නේ තැනට එනකොට අඩුපාඩු කමකට හිතිනවා. බයකුත් පහළ වෙනවා. උන් අධිෂ්ඨාන කරගෙන යන්න ඕනේ. අන්නේ භාවනා කෙරෙන පටන් ගන්නවා නම් වේලක් නොකෑවක් කරන්න. බුදුහාමුදුරුවෝ ළඟ තවත් කමක් නැහැ. ඉතින් නැතුව අන්නේ වෙන භාවනා විකෘතවට කෙරෙන්නේ. පිටතම භාවනා අනුග්‍රහ කරනවා. විකසන අනුකරණය කරනවා කියන්නේ. ඒකට කාලක කණිෂ්ඨ වැඩ කරනවා. හැබැයි නම් වෙලාවකට භාවනාවේ යාදෙන ගතිය. අරමුණට කිලින්ම ඇදීගෙන යන ගතියක් ආව වෙන ඕනම දෙයක් කරගන්න. අත්‍යක දිගට වෙන්න දීමෙන් තමයි සංස්කාර චේතන ඇතිකොට හිතේ ඇති සංස්කාර චේතන නැතිකොට හිතේ ඇති වශයෙන් අරමුණ දෙවිදිකට බලන්න පුළුවන්. එතකොට හිතන්න පුළුවන් වෙනවා කොහොමද මේකට විඥානේ බලපාන හැටි. අන්න මේ ආකාරයෙන් මේ ලැබිච්ච තොරතුරු තම තමන් කරගෙන යන භාවනාවට මූලධර්ම ප්‍රති අධ්‍යක්ෂ ප්‍රති එකතු වීමේ මේ කරන දේ හරි මේක මෙමයට කරන්න තියෙන්නේ මේකෙන්ම ජාතකය ලබන්න තියෙන්නේ කියන ආත්ම ශක්තිය අධිෂ්ඨාන ශක්තිය වැඩේවා වැඩිලා අපේ ජීවිතේ අපේ භාවනාව අපේ සංසාරේ මෙතෙක් නොගිය ඒ ගැඹුරු තැන් වලට යන්න අපි මේ කරගෙන ගිය වැඩ පිළිවෙලෙන් අපේම ශක්තිය අපිට හේතු වේවා එසේ හේතු වීමෙන් මේ භව චක්‍රේ මූලික අංග අපිට දැක දැනගැනීමේ මැත්තේ කඩන්න පුළුවන් පුරුකලකට එනකොට හරියට හොඳට කැපෙන කඩුවකින් කෙහෙල් කඳක් කපලා දානවා වගේ එනතන් දීකට බහලා කුමුදක් අතින් කඩලා දානවා වගේ ඒ පුරුක කඩා දැමීමේ ශක්තිය අපට මේ පණ ඇතුලේ මන කීමේ සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද නියුටන් දේශනාව මෙතන කරලා බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැලසීම උදා වේවා